බුද්ධික මහත්මයා වෙන ප්‍රශ්න නෑ නේද? වෙන ප්‍රශ්න නෑ ස්වාමින් වහන්සේ. අවසරයි. හොඳයි. එහෙනම් අපි ධර්ම සාකච්ඡාව අදට නිමවටපත් කරමු. අපි එතකොට ලබන සතියේ සත්‍ය පාරමිතා පිළිබඳ සාකච්ඡාව කරන්නේ තව අපිට කරුණු ටිකක් සාකච්ඡා කරන්න තියෙන නිසා ඉතින් අද දවසේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාත් කිහිප නමක් සම්බන්ධ වෙලා සිටින බව මම දුටුවා. ස්වාමින් වහන්සේලාත් ඒ වගේම ගිහි පින්වතුනොත් සියලු දෙනා එක රාශි වෙලා අපි මෙතෙක් වෙලා ධර්ම ශ්‍රවණය කළා ධර්ම සාකච්ඡා කළා ප්‍රායෝගිකව එදිනදා ජීවිතේ වැදගත් වෙන ප්‍රයෝජනවත් වෙන බොහෝ දහම් කරුණු අපි කතා බහ කළා. ඒ නොඑක ආකාරයෙන් ජනිත කරගත් සියලු කුසල් ඔබ අප හැම දිනාටම ප්‍රඥාව දියුණු කර ගැනීම පිණිස හේතු වේවා. තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් දකින්න මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය ධර්ම සාකච්ඡාමය කුසලය ඔබ අප හැම දිනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තෙරුවන් සරණයි සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකකට අධික කාලයක් අපිට ධර්මයේ දේශනා කරමින් අපගේ ධර්ම ගැටලුවට පිළිතුරු සපයමින් වහන්සේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමය කුසල කර්මය. අතන් අවබෝධයකින් සසල දුකින් මිදීමට හේතු වේවා. සාදු සාදු සාදු අවසරයි ස්වාමීන් වහන්සේ.